තවත් මේ තියෙනවා ප්‍රශ්නයක් මේ භාවනා නියෝගීව ඒ වගේ මේ ධර්මානුකූලව ගත කරමින් මෙහෙම ඉඳලා මේ භාවනාවට යොමු වෙච්ච වෙලාවට එක දවසක් හිසේ තද කැක්කමක් ඇති උනායි කියලා. ඒක ඉතින් ටිකක් හිතල ලොකු අමාරුක බය ගතියක් පාව ඇති උන් තරමට දෙයක්. ඊට පස්සේ දැන් මේ භාවනා කරනකොට බයක් ඇති වෙනවලු මේ අමාරු ආයිත් එයිද කියලා. ඒකල මොකද කරන්නේ කියන එකත් එක්කලා මේ අහන ප්‍රශ්නේ. විවිධ අමාරු හැදෙනවා. භාවනා නියෝගියව කටයුතු කරගෙන යනකොට විවිධ ආබාධ කයට එනවා. ඒකට හේතුවක් තියෙනවා. මේ කයේ තියෙන ස්නායු පද්ධතිය. අපිට යම සංඥාවන් දැනෙන්නේ සැප වශයෙන් හරි දුක් වශයෙන් හරි දැනෙන්නේ ඒ ස්නායු පද්ධතියත් එක්ක තියෙන සම්බන්ධතාවයෙන් ඒ ස්නායු පද්ධතිය අපේ ගති ලක්ෂණ අනුව විවිධ හැඩතල ගන්නවා රාගයට එක හැඩතලයකට ඇඹරෙනවා එක හැඩයක් ද්වේෂ සහගත හිතක් පහළ වෙනකොට ඊට අනුකූල ස්නායු පද්ධතියක් හැඩ ගැහෙනවා ඊට අනුසේ දේවල් කරන්න. ඒක තව ක්‍රමයක්. මුලාවටපත් වුණොත් ඊට අනුකූල ප්‍රයත්නකල හරිලන විදියට ස්නායු පද්ධතිය අඹරුමක් හට ගන්නවා. අන්න ඒ වගේ ඇති වෙන දේවල් ඒ තුනෙන්ම නිදහස් වෙන පැත්තට ඒ බඳු අඹරුන් නිදහස් වෙනවා. නිදහස් වෙලා පිහිටනවා. එතප පුංචි ළමා කාලේදී භාවනාව ප්‍රගුණ කරනකොට ලේසි. මොකද අර ඇලෙන ගැටෙන ස්වභාවයෙන් ස්නායු පද්ධති අඹරෝල නැහැ. ඒ තරම් සැල විදිහට මනස ක්‍රියාත්මක වෙලා නැහැ. ඒසයි පොඩි අයට නිදහස් මානසිකත්වයේ භාවනාවල යෙදෙන්න පුළුවන් නම් මාන්සියක් නැතුව හිතෙන්ටපත් වෙනවා. අර කාලය ටිකක් ගෙවලා තරුණ වයසෝ ඉන් පහු කරලා එහෙම යනකොට එම අය ඇලෙන ගැටෙන මානසිකත්වයේ බොහෝ කල් ගෙවපු අය. ඒතර ඊට අනුකූලව ඇඹරිච්ච ස්නායු පද්ධති තියෙන්නේ. එවන්දු පද්ධතියක කෝටි ප්‍රකෝටි ගණන් ස්නායු තන්තු මිදි පිරිච්ච තැන තමයි මොළය කියන්නේ. ඒ සියල්ල නිදහස් වෙලා අර ඇඹුරුන් ලෙහිලා යනවා. ඒ කියන්නේ සියල්ල අත්හැරෙන මානසිකත්වයේ භාවනාව ප්‍රගුණ වෙනකොට. ඇලීමෙන් තොර ගැටීමෙන් තොර නිදහස් මානසිකත්වයක් උපේසා ඒකාග්‍රතාවය සමග පිටනවා භාවනාවේදී. ඒතරම් ස්නායු පද්ධතිය ඇඹරලා තියෙන්න බෑ. ආයි නියම තෙන්ට එන්න ඕනේ. අන්නේ ස්නායු පද්ධතිය ක්‍රමානුකූලව නිදාස් කරගන්නකොට අර ඇඹරුන් ලෙහෙනකොට විවිධ අමාරු වෙනවා. තදින්ම ඇඹරලා තියෙනවා නම් ඒක ගැට ගැහිලා තියෙනවා නම් හුඟක් අමාරු වෙනවා ඒවා ලේලා ගන්න. මේ වගේ කාලයක තිබිච්ච එක්තරා ප්‍රයෝග සම්පත්තියක් තමයි තමන්ගේම මූණට තමන්ගේ ඇස් දෙක යොමු කර ගැනීම. අර මුඛ නිමිත්ත නාසිකාග්‍රය බැරීම කියන එකේ ක්‍රම දෙකක් කිව්වෙත් ඒකයි. එකක් තමයි ඒකේ පරමාර්ථ පැත්ත. විතරාගී, විතදෝසී, විතමෝහි ස්වභාවය. ඒ හිත හිත තැබිය යුතු තැන ඒ. ගත හිත හැඩ ගැහෙන්න නම් ප්‍රයෝග සම්පත්තියක් අනුගමනය කරලා ඊට අනුකූලව උදව්වක් දෙන්න ඕනේ. අන්න එතකොට අලවන් වෙච්ච නැන්නම් පියවිච්ච ඇස් දෙකේ දර්ශන මාධ්‍ය තමන්ගේ මුඛේ ශරීරයට මුඛයට ලං කරන්න ඕනේ. හිතින් යවන්න ඕනේ. ඒක තමයි අර නාහි ළඟට හිත තියන්න කියන්නේ. අන්න එහෙම කරපුවාම ඔළුවේ තියෙන ස්නායු පද්ධතිය නිදහස් වෙන්න පහසුවක් වෙනවා. ඒ පහසු නම් සහැල්ලුව වෙනවා. ඒතර ධානය ලබන්න පහසුයි. ඒක විතරක් නම් කරලා බෑ. ඇලෙමින් ගැටෙමින් කටයුතු කරන ගමන් ඕඩිය කියලාට ඒ ප්‍රතිඵලෙ ඉන්නේ මනසියෙන් ඇලීමට එන ඇලීමට අරමුණු වෙච්ච වෙලාවට ඒකෙන් වෙන් වෙලා ගැටීමට අරමුණු වෙන වෙලාවට ඒ වෙනුත් වෙන් වෙලා මනස ප්‍රගුණ කරමින් අර එක දිනක භාවනා කරනකොට තමන්ගේම මූණට තමන්ගේ net දෙකකින් හිත යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ පියවිච්ච ඇස් දෙකෙන් බලන්න හැකියාවක් ලැබෙනවා. එක එක පැත්තට දර්ශනීය යොමු කරන්න පුළුවන්. ඒ වගේ ඇස් දෙක මූණට යොමු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක අත්දැකීමෙන් ලැබෙනවා ටිකක් කරගෙන යනකොට. අන්න ඒ ක්‍රමයේ ප්‍රගුණතාවයක් එන්න ඕනේ භාවනා කරන වෙලාවේදී හිත වලපිටාවල දුවන්නේ. ඒතර ඇස් දෙක කරකිනවා එක එක අතට. ඇස් පිය වලින් පිය විලා තිබුණාට ඇස් දෙක ඇස් ගෙඩි එක කරකිනවා එක එක අතට. අන්නේ කරකීම බාධාවක් එනවා ස්නායු පද්ධතිය ලිහිල් කරන්නේ. මොලේ ඉන්නායි පද්ධතිය ලිහිල් කරන්න ඇස් දෙක නිශ්චලව මූණට යොමු වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒකත් ඒ ප්‍රයෝගයක් වශයෙන් ප්‍රගුණ කරගන්න ඕනේ. එතකොට මේ නිදහස එනවා. මේ වේදනා ගතිය නැති වෙලා යනවා. එහෙම ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන පුරුදු කරනකොට